පංච උපාදානස්කන්ධයේ මෙහෙම ඇති වුණේ මේ පංච උපාදානස්කන්ධය නැති වෙන්නේ කියලා ඇති වෙච්ච දෙයක් නැතිවීමයි අපි බලන්නේ. එතකොට මේ ඇති වෙච්ච දෙයක් නැතිවීම බලනවා කියනකොට මේ නැති බව කියන එක ඇති බවට සාපේක්ෂව හම්බෙච්ච දෙයක්. එතකොට ලෝකේ පංච උපාදානස්කන්ධයගේ ඇති බව දුක නම් ලෝකේ නැති බව සපොළෙන්නේ නැහැ. මොකද ලෝකයේ දුකේ ඇති බවයි දුකේ නැති බවයි දෙකම ලෝකෙට දුක විදක මේක මේ දුකේ නැති බව පංචකරණ සම්මේ නැති බව සපස් වෙන්න බෑ ලෝකෙට ඒක දෙයක මොකද අපි කියමු දැන් මේ රූපේ පැවැත්මකට දුක මේ රූපේ නැති වෙන්න කිව්වොත් මරණවා කියලා කිව්වොත් මේක දුක නෙකද සැප එහෙම නෙමෙයි ඒක දුක නෙමෙයි නෙමෙයි එතකොට ඇතිවිච්ච දෙයක නැතිවීම කියන්නේ ඒක පස්සේ මම කියනවා ඇති වෙන දෙයක නැති වෙනවයි කියන ධර්මතාවයකුත් ඇතිවීම නැති වෙනවයි කියන ධර්මතාවයකුත් කියලා කාරණා දෙකක් තියෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කළේ ඇති වෙච්ච දෙයක නැතිවීම කියන එක ලෝකෙටයි කියන්නේ. ඇති වෙන දෙයක නැති කරන ප්‍රතිපදාව මොකද කියන කාරණාවයි අවශ්‍ය වෙන්නේ. යමක් හට ගන්නවා නම් ඒ කියන්නේ දුක හටගත්තොතුයි නැති වෙන්න තියෙන්නේ. නමුත් දුක හට නොගන්නේ කොහොමද කියන කාරණාවයි අවශ්‍ය වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම කියන්නේ නැතිවීම කියන එකෙන් පෙන්නන්නේ මෙන්න මේ මේ මේ හේතු නිසා දුක ඇති වෙනවා මේ හේතු හේතුව මෙන්න මෙහෙම වුණොත් දුක ඇති වෙන්නේ කියන්නේ නැති වෙනවා නෙමෙයි මෙහෙමයි දුක ඇති වෙන්නේ මෙහෙමයි දුක ඇති වෙන්නේ නැත්තේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකත් මේ දුකේ පංච උපාදානස්කන්ධය උදීනේ බලනවා කියනකොට වෙන්න ඕනේ හටගත් එකක නැතිවම නෙමෙයි මේ මේ හේතු නිසා පංච උපාදානස්කන්ධය දුක්ඛය හටගන්නවා මේ හේතු ටික නොවිදනකොට පංච උපාදානස්කන්ධය නූපදිනවා මේක එතකොට නැති වෙන දෙයක් යම් යම් හේතු වල නිසා පංච උපාදානස්කන්ධය හටගන්නවා කියලා හටගන්න එකට හේතුව වෙන්නේ මෙන්න මෙහෙම මාර්ගයක හිතලා මේ හේතු නැතිකොට මේ දුක හටගන්නේ නැහැ කියලා දැනෙන ධර්මතාවයක් කියනවා. එතකොට මේ දුක නොහට ගන්න බව, දුක නොඋපදින බව නිවනයි කියලා බුදුරජාණන් දෙන්නේ. ඒක තියෙන සුපදාවක් කියනවා මේක දුක නිරෝධතාවය සුපදාවයි කියලා බුදුරජාණන් දෙන්නේ. ඉතින් මේක මෙහෙම දෝරගන්න නැතුව අපි දුක නැතිවීම නැතිවීම කියලා ඒ කියන්නේ දුක් දෙක හටගන්න එක ඒක නැතිවීමක් බලනවා. නමුත් මේ කියන්නේ පංචකොලස්කන්ධ උදේලේ කියනකොට ජය කියන්නේ දැන් හට නොගන්න බව මෙහෙම හට ගන්නවා නම් හට නොගන්න මෙහෙමයි කියලා බලන බව. මේ මේක තමයි ධර්මතාවය කියන්නේ. ඊට පස්සේ දැන් තමයි සාර්ථකව කරනවට මොකද මොකද දැන් දැන් අපි කතා කළේ අපි බැලුවේ ඇතිවෙච්ච දෙයක හැසිරීමක් නේ දේවල් කරනවා කියන්නේ. එහෙමයි. ඊට පස්සේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ මාර්ග සත්‍යයේ මාර්ගයයි කියන කාරණා දෙකම දෙක එකතන. මාර්ගය කියන තැනකින් තමයි අපි චතුරාර්ය සත්‍යය දකින්න කියන්නේ. මෙතන ලොකුම අපිට වැරද්ද තිබුණා. අම්ම තැනම වැරදුණු තැන මාර්ගය සහ මාර්ග සත්‍යය කියන දෙක තුනකට ගන්නේ. හරිද? මාර්ගය කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගය සතර සතිපට්ඨාන. නමුත් අපි මේ සතර සතිපට්ඨාන කියලා දෙනින් මාර්ග සත්‍ය දකින්න ගියාම මේක පැටලෙනවා කියන්නේ ඒකයි බුදුමයක් හිම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පස්සේ මේක බලන්නකෝ දැන් ඔන්න අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචපාදන ස්කන්ධේ දුක. එතකොට දුකට හේතුව තණ්හාවයි. එතකොට තණ්හාව ඇතිනේ මේ මේ ධර්මයේ ඇත්ත ඇති හිතේ නොදැකීමයි. මේ ඇත්ත ඇති හැටි දැක්කොත් තණ්හාව නැති වෙන තණ්හාව නැති වෙන දුක නැති වෙන දුක රූප වෙනවා. ඒ තණ්හාව නිසා දුක හටගත්තේ තණ්හාව ඇති උනේ මේ මේ හේතු නිසා. මේ හේතු නිසා තණ්හාව හටගත්ත තණ්හාව නිසා දුක හටගත්තා. මේ දුක ඇති වෙන තිබුණු හේතුව තණ්හාව මේ තණ්හාව මේ ඇත්ත ඇති හැටි දැක්කොත් තණ්හාව නැති වෙනවා තණ්හාව නැති දුක රූප වෙනවා. ඒ දැන් මේ කලවම හේතුව නැති වෙනකොට නැති වෙන්න ඇති වෙලා නැහැ. එහෙම දුක නූපදින. කියලා දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දැකලා එහෙනම් මේක ඇත්ත දකින්න ඕනේ කියලා නුවණක් තිබුණා මේ මාර්ගයෙන්. ඔන්න දැන් මේක සමාධිත්‍ය. දැන් මේක සමාධිත්‍ය කියලා දැන් මේක මේ කරන එක නෙමෙයි. දැන් ඇත්ත දකින්න ඕනේ කියලා ඔන්න කරන්න ඕනේ මේකයි කියලා ලැබුණා. ලැබුණ එක කරන එක නෙමෙයි. මම ඔකට මේ කතා කළේ දැන් කියන ඔන්න භාජන අහක් කියන්නේ මේ අතේ දැන් වී ටිකක් දාලා තියෙනවා දැන් මේ වී ටික මේ භාජනේ කිරවන්න ඕනේ මේ ටික තිබුණා කියලා දැන් වී ටික දෙන්නේ කියන්නේ හොඳ අතක් තියෙන කියන්නේ දැන් අපිට ඕනේ මේ ටික කියන ඔක්කොම වී ටික අරගෙන අන් කර්මාන්තයට යොදවන්න ඒ කියන්නේ මේ ටික අරගෙන කර්මාන්තයට යොදවන්න උඹලා හදස් කරලා මහල්ල මඩවල ඔන්න අසන්නත් ලැබෙනවා ඒ ටික මේකට ගන්නවා. දැන් තිබුණු ටික වැඩි අසනක එක ගන්න. මොන ටිකක් තියෙනවා. නමුත් ආයෙ තිරුන්නේ නැහැ. ආපහු මේකෙන් අරගෙන ඉන්න ආයෙත් මන්ත්‍රක යොදවනවා. ආයෙත් වැඩි අසනක ඉන්නවා. ආයෙත් මේකට ගන්න. මේ විදිහට දැන් මෙහෙම කාරණාන්තේ කරලා කරලා මේක දානොත් මේක පිරුණොත් ආයෙ දැන් ඕනේ නැහැ. දැන් මේක මේ කරුණු ටික මේක ආර්යයන් මාර්ගය. හරිද මාර්ග සත්‍ය කියන දුක දැකලා දුක ඇති වෙනකොට නැති වෙනකොට නැතිකම මඟ දැක්කයි කියලා හතරම නැති දිනවා හරිද දැන් මේක තිබුණාට දැන් අර ටික ටික ඉස්සර තිබුණ ඊටික වගේ දැන් මේ සමාධිය පිරෙන්නේ නැහැ කියන්නේ මේක තිබ්බට මෙයාගේ පිරෙන ක්‍රමයක් ඕනේ දැන් මේකෙම ටික කරගෙන ගොවි කර්මාන්තය කරනවා වගේ දැන් ප්‍රතිපදාවක් තියෙනවා මේක කරන්න ආර්ය අෂ්ටාංග දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨි සම්මාසන්ත දැන් ප්‍රතිපදාව සීල සමාන්තක් වෙනවා ඔන්න දැන් මේ ප්‍රතිපදාව කියලා සාධනාවක් මේක කරනකොට යම් කිසි සම්මාදිතිය ඒ කියන්නේ යම් අත්දැකීමක් තියෙනවා නම් ඒක තමයි කිරන්නේ. ආපෝ ගන්න වගේ මේක කරනකොට කිරන්නේ නෙමෙයි. මාර්ගාංග ටික කිරන්නේ. ආපෝ මේක කරනකොට මෙහෙම යම් දවසක මේක කිරුණාම මේක කරන්න ඕනේ. එතකොට දැන් මේ ගොල් කර්මාන්තේ කරන තැන තියෙන්නේ වායාම සති සමාධි කියලා මේ කර්ම ටික. මේ වගේ දෙයක් ඉතින් මේ මාර්ගය වැඩේ. මේ කරන එකෙන් තිරෙන්නේ නෙමෙයි. අපි මේ දෙකම එකයි කියලා දැක්කොත් ඉතින් දැන් අපි ඒක මොකද කවදාවත්ම නිවන් දකින්න මාර්ගයක් නැහැ. හරිද? ඒ කියන්නේ මේ මාර්ගයෙන් නිවන් දකින්න බෑ. අපි මේ මාර්ගයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි නිවන් දකින්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ඒ කියන්නේ මාර්ගයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක ඇතුළේ මාර්ග සත්‍ය මාර්ගයේදී මාර්ග සත්‍ය දෙවේ. මාර්ගයේ මාර්ගයේදී මාර්ග සත්‍ය නෙවෙයි. එතකොට මාර්ගය කියන එකෙන් සතර සතිපට්ඨානේ සම්මාදිට චතුරාර්ය සත්‍යය සම්පූර්ණයි. දැන් මේ විදිහේ මේ දුක පිළිසිදි දැක්මට යනවා සමුදිය ප්‍රහාණයට යනවා නිරෝධී සාත්‍යයට යනවා මඩු වැළුවයි කියන කර්මයට යන්නේ මේ ටික කරනවා. මේ ටික කියන චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙනවා. චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වෙනවා කියන්නේ නැහැ. ජය කරනවා. එතකොට එහෙම නැතුව මේක කරනකොට මාර්ගය කරනකොට මාර්ගය කියලා කාරණා මේක විතර කර කර ඉන්නේ කියන නිවන් දකින්න ඕන චතුරාර්ය සත්‍ය කියන සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේක විතර මේ චතුරාර්ය සත්‍ය නෙදෙන මාර්ගය නෙදෙන මාර්ගය වැඩි. වඩනාතුනේ මෙතන විතර දැක මේක හදන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ඒකාන වික්‍රය මග්ගෝ කියලා මේ සතර සතිපට්ඨානේ නිවනට එකම මගයි කියලා දැන් මේ මාර්ගය ගැන කියන්නේ. එතකොට මේක කියනවා මාර්ග සත්‍ය සහ මාර්ගය කියලා කරුණු දෙකක්. අපි මේ දෙකම එක තැනකින් දකින්න ගියොත් අපිට දැන් වෙන්නේ මාර්ගය කියන එක දුකක් තියෙනවා, සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. එහෙමනම් මේක වෙන්නේ ප්‍රශ්න එනවා අපිට ගොඩක්. එයි දැන් මේ මාර්ගය කියන තැන එහෙමනම් දුක තියෙන දුක තියෙනවා. එහෙනම් සමුදයක් මේක තියෙන්නේ. කියලා. එයි අපි මාර්ගය කියන තැන වෙනවත් දකින්න නැතුව දැන් මේ මාර්ගය කියන තැනින්ම චතුරාර්ය සත්‍ය දකින්න ගියොත් නමුත් දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා අපි නිකම්ට කියමු මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදාන ස්කන්ධයේ දුකයි. ජාති ජරා ශෝක පරිදේ දුක් දුන්න මේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි. දුකට හේතුව තණ්හාව. තණ්හාව ඇති උනේ මේ ස්කන්ධයෙන් ඇත්ත ඇති හිත නොදන්න කම නිසා. අද රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඇතිපත් යථා භූත ස්වභාවය නොදන්න කම නිසා තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා මේ මේ ස්කන්ධය මමමයි කියන තැන වුණා. ඒ හින්දා මේ ජරා මරණ දුක එනවා. එතකොට මේ දුක ආවේ මොකක් නිසාද? ස්කන්ධ ටික වෙනම තිබ්බත් මේ දුක එන්නේ. තණ්හාව වෙනම තිබ්බත් මේ දුක එන්නේ නැහැ. එතකොට නමුත් මේ ස්කන්ධ ටික පුරාණ කර්මපතෙන් හටගatti. මේක අපිට දැන් නැති කරලා කරන්න බැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මේ ජරා මරණ දුක වල දුක් වලට පෙන්වුවා මොකද්ද? තණ්හාව. මේ දුකට හේතු තණ්හාව කියලා. ඊට තණ්හාවට හේතු මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධයන්ගේ ඇතිකතු නොදන්න කම කියලා. ඊට පස්සේ මේ ඇත්ත ඇතිනිති ස්කන්ධයන්ගේ ඇතිකතු දැක්කොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් දුක නූපදිනවා. දුක නැති වෙන්නේ දුක නූපදිනවා. දුකට හේතු කර්ම නැති වෙනවා නේද? ඔන්න දැන් දැක්ක දුක දැක්ක ජරා මරණ දුකවලදී දුක ඇති උනේ සංහාවන්සේ සංහාවුනේ මේ ඇත්ත නොදැක නිසා කියලා දුක් සංගියක් දැක්ක පංච පාදන සංගිය ඇති වෙන හැටි දැක්කා ඊට පස්සේ දුක ඊට පස්සේ මේ ඇත්ත ඇතිනේ දැක්කොත් තණ්හාව නැති වෙනවා තණ්හාව නැති වුණු දුක නූපදිනවා කියලා දුකේ නැති බව නැති තැනක් දැක්කා දුක නූපදින හැටි දැක්කා එහෙනම් මෙන්න මේකයි කරන්න ඕනේ කියලා දැනගත්තා මේ මේ ස්කන්ධයන් ඇතුළත දකින්න දකින්න ඕනේ කියලා දැනගත්තා ඔන්න දැන් සම්මාදිට්ඨි දැන් දැනගත්තා කියලා මේක පත්‍ඥානයි දැන් මේක කරන්න එකක් හම්බ වෙනවා කුත්‍ඥානයි කියලා දැන් දැන් මේ මේක දැන් සත්‍ය ඥානය. ඔන්න සම්මාදිට්ඨි. චතුරාර්ය සත්‍යය දිනනවා මේක. දැන් ඊට පස්සේ මේ නෝන තියාගෙන මෙයා ස්කන්ධය ඇතුළත දසිරදී මේ රූපය මේ රූපය තියෙනයි නැතිවම මේ වේදනා සංඥා සංකාර විඥාන මේ ඇතිවම නැතිවම කියලා මේ බලනවා දැන් මේ බලන එක මාර්ගය මේක මාර්ගය මේක චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ නැහැ මේක චතුරාර්ය සත්‍ය හම්බුන ප්‍රශ්නේ මොකද මේ දැන් මාර්ගයේ වඩලා දැන් මේකද කියන්නේ කියන හතර ප්‍රතිපත්තාන. දැන් මේක වඩනකොට කිවෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. එයි මේ මේ පංචපාදන ස්කන්ධයේ මේ මාර්ගයේ වඩනකොට යම් රූපයක් පරිණීයට යනවා. මේ පංචපාදන ස්කන්ධයේ රූපේ රූපේ තමයි පරිණීයට යන්නේ. යම් වේදනාවක් සංඥා සංකාර විඥානයේ පරිණීයට යනවා නම් මේ පංචපාදන ස්කන්ධයේ ස්කන්ධ ටික තමයි පරිණීයට යන්නේ. මෙතන බලනකොට මේ ඇත්ත දකිනකොට මේ පංචපාද ස්කන්ධයේ කියන යම් රාගයක් තියෙනවා මේක තමයි ගෙවීමට යන්නේ. එතකොට මේ ටික වඩනකොට මේ පංචපාද ස්කන්ධයේ මේ මේ ජී නිරෝධය තමයි ඒ කියන්නේ දුක නැති බව නූපදින බව තමයි සාත් වෙන්නේ. එතකොට මේ කරුණු ටික වෙන්න මේ ටික කරන්න. මේක තමයි සත්‍ය ඥානය. මේව මේ ගිහිල්ලා රූපේ පරිණීය වුණොත් රූපය ඇත්ත ඇති දැක්කොත් දකින්නකොට මොකද වෙන්නේ? දුක පිරිසිදු දැකලා. හැම මේ ලෝකේ හම්බෙන ස්කන්ධ ටික පිරිසිදු දැකලා. සමුදය ප්‍රහාණය වෙලා නිරෝධී සාත්කරව මඟ වඩන සුඛඥය. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි ඒ කියන්නේ මාර්ගය සහ චතුර මොකද අපිට දුක විතරක් නෙමෙයි සංහාවවත් අපි නැති කරන්න යනවා නෙමෙයි. මේ ප්‍රතිපදාවෙන් තියෙන්නේ සම්මා දිට්ඨිය ඇත්ත ඇහිටි දකින්නයි තියෙන්නේ. සම්මා සංඥාවේ දිස්වා එකච්ඡාස පරික්ෂිනා හොන්ති. රූපයේ ඇත්තටම දකින්නයි තියෙන්නේ ආශ්‍රයක්ෂේ වෙන බවක් වෙන්නේ. කෙලෙස් නැති කරන්න හදන තමයි රූපයේ ඇත්තටම දකිනකොට රූපයේ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත බවක් තියෙනවා නම් මේ තණ්හාව ක්ෂය වෙනවා. ඉතින් තණ්හාව නැතිනම් දුක නූපදින තත්ත්වයටපත් වෙනවා. කෙලෙස් දුරන දුක නූපදිනවා කියන ධර්මතාවයක් වෙනවා. ඊගොල්ලෝ මෙතන තියෙන දේ තමයි මෙන්න මේ සිද්ධිය. ලෝකෙ තුල ඉඳලා අපි මේ ධහම ලැබෙන්නේ ලෝකෙ තුල ඇත්තටම ප්‍රශ්නේ මේ නිවන් දකින්න කතාව මුකුත් තබන්න දෙපා ඇත්තටම අපේ ජීවිතයේ ස්වභාවික තත්ත්වයට එන්න ප්‍රශ්නේ මේකයි හැබැයිම සිද්ධිය වෙන්න ඕනේ ඇත්තටම අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මර යාළු මිත්‍රයෝ මැරෙනවා අම්මලා තාත්තලා මැරෙනවා ඇත්තටම මේ දුක හරිද? බඩේ කැක්කුම්, කම් කැක්කුම්, ඔළුවේ කැක්කුම් මේක දුකක් නෑ. ජීවිතේ දුක මේ ස්කන්ධ පටිච්චසමුප්පාදේ දුක. ඉඳගෙන ඉන්නකොට ටිකක් වෙලා ඉඳද ඒක දුකක් වෙනවා. ඉඳගෙන ඉන්නකොට ඒක දුකක් වෙනවා. එතකොට මේවා මේ ස්කන්ධ පටිච්චසමුප්පාදේ දුක. මේක මේ ස්කන්ධ පටිච්චසමුප්පාදේ දුකක් අපිට. ඉතින් අඳුනාවක තීරුම කෙනෙක්ට දුක කියන එක නොනතුනොත් ඇත්තටම මේ දුක නැති බවක් තියෙනවා නම් හොඳයි නේද? මේ වගේ දුක නැත්තම් අපිට කවුරුත් කැමතිද? දුක නැති බවකට අපේ හිත නැමෙනවා. දුක දින නුනාව දුකේ නිරෝධයකට නිරෝගී දුක නැති තැනකට අපේ හිත නැමෙනවා. එතකොට දුක නැති බව සාත් කරන්න නම් අපි තීන්දුවට ප්‍රශ්න එනවා එහෙනම් දුක ඇති උනේ කොහොමද කියලා ඉබේම යන්නේ අපේ මනස. තණ්හාව නිසා. හරිද? දුක ඇති උනේ මේ පුද්ගලයාට ඇති වුණු දුක පුද්ගලයා නිසානේ මම මගේ මගේ ආත්මය නිසා මේක මම මගේ මගේ ආත්මය කියලා දැක්ක නිසායි මේ දුක තණ්හාව. එතකොට මේ තණ්හාව ඇති උනේ එහෙනම් මොකක් නිසාද? මේ ඇත්ත දිහටි නොදන්න එක දැන් ලෝකයා දන්න නමුත් කල්යනා මිත්‍රයන් අපට උගන්න මෙන්න මේක ඇත්ත නොදන්න නිසා මෙහෙම තණ්හාව ඇති මේ හින්දා තමයි මේ වගේ දුකක් හින්දා උනේ. එහෙනම් මේ ඇත්ත ඇති හිතිය දැක්කොත් තණ්හාව නැති වෙනවා තණ්හාව නැති වෙන දුක නැති වෙලා දුක නූපදිනවා ඒ හින්දා මේ ඇත්ත දකින්න කියලා පෙන්වුවා දැන් මේ ලෝකේ ඇහැදෙන්නේ. දැන් අපි එක තැනක ඉඳලා මේක නැතුව මාර්ගය මේ මොන නැතුව මාර්ගය වැඩිවෙ මේ ප්‍රශ්න නැතුව එක තැනක ඉඳගෙන අපි නිරවද භාවනා කරනවා භාවනා කරනකොට මෙහි පිරෙන්න ධර්මතාවයක් නැහැ නුවණ නිදෙන ධර්මතාවයක් නැහැ අපි නැගිටිනකොට භාවනා කරනකොට තමයි ඉවරයි ආයෙත් මෙහි ආයතර පුතක් දෙන නිකම්මයි අපි ඉන්නේ හරිද නමුත් දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර හොයාගන්න ගිහිල්ලා ගිය ගමනේදී මේ වගේ මාර්ගයක් අපිට හම්බුනා නම් එක තැනක අපි භාවනා කරනකොට එක තැනක ඉඳගෙන භාවනා කර කර දැන් ඉන්නවා රූපය බලනවා මේ වගේ දේ කරන්න කරන්න කරන්න කරන්න අපිට ලෝකයේ පිළිබඳව නුවණ තමයි එන්නේ ඊට පස්සේ මෙයා මෙතන භාවනා මානසිකාරය අතහැරලා නැගිට්ටා කියලා හිස් නැහැ ඒක ඉවරයි ඊට පස්සේ මොකද මෙතන දුක පිළිබඳව මේ සම්මාදිට්ඨිය දෙහිදලා නැහැ මෙයා ලෝක කටයුතු කරන ඉන්ද්‍රිය හදනකොට වෙනදම කියන්නේ රූපය පිළිබඳ යම් නෝනක් දැන් තියෙනවා. වේදනාව මේවා පිළිබඳ නෝනක් තියෙනවා. යම් මට්ටමක කෙලෙස් මෙයාට ගෙවිලා. ලෝකේ හැම වෙලේම දැනෙනවා. යම් මට්ටමක දුක නැති බව වෙලා නැහැ. කියලා කරුණු ටික දැන් ලෝකෙන් හම්බුනේ. මේ ටික නැතුව මේ රූපය තියෙන නැතිවීම බලනවායි කියන කරුණ කෙනෙක් කළොත් මෙයා මේකෙන් පුරවන්නේ එකක් නෑනේ භුල් කර්මාන්තය කරනවා. කළාට කියන්නේ එකක් නැත්තම්. ඒකත් හැමදාම අපි තුනේ පැයක් හරි දෙකක් හරි ඉඳගෙන හුස්මට බලනවා කරනවා. ඒ උදාට හුස්ම හිත සමාධිය. ඊට සිත නැතිම පුළුවන් මේ කමතහන අතහැරලා නැත්නම් මේ සාමාන්‍ය ලෝකෙට එනකොට මුකුත් දර්ශන නැහැ අපිට. කිසිම නුවණක් එහෙම නැහැ. අපහොම මොකද? තනෝම ඉන්න තනවා කියන ආශ්‍ර ඔක්කොම ඉදිරිය මේ ස්කන්ධය ගැන දුක ගැන එහෙම එකක් නැහැ. නුවණක් නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අවබෝධය ඇතුව අපි මාර්ගය වැඩනවා. මාර්ගය වඩන වෙලාවට යම් කිසි උත්සාහයක් වීර්යයක් යෝනිස මනසිකාරය තිබුණා ඒ ලෝකයේ තුල ලෝකේ දුක ගැන ඒ තණ්හාව ගැන දුක නැති බව ගැන කියන අවබෝධය තමයි අපිට පෙරේ. මේක අතහැරියා කියලා අතහැරලා නැගිට නැගිට කියලා මේ නුවණ අඩුවක් වෙන්නේ නැහැ. ලෝකික කටයුතු කරනවා. සම්මා දිට්ඨිය කියන කාරණාව එතකොට සාමාන්‍ය ලෝකයට වඩා මෙයා වෙනස්. ඒක තමයි ජීවිතේ. ඒ නිසායි මාර්ග සත්‍යය සහ මාර්ගය කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට මාර්ගය කියපු එක හැම වෙලේම සීල සමාධි ප්‍රශ්න. මාර්ග සත්‍ය සමාධි සම්මාසන. අපි සීල සමාධි ප්‍රඥා මාර්ගය සීල සමාධි ප්‍රඥා නෑ මාර්ගය ප්‍රඥා සීල සමාධි කියන ලෝකයේ තර්ක කරන මේ දෙදීම ගන්න අපි කමන්නේ. අපි අද මාර්ගය කියලා කියන ටික තමයි චතුරාර්ය සත්‍ය කියලා දන්නේ. ඒ කියන්නේ මාර්ගය කියලා පෙන්වන්නේ අපිට රූපියත් රූපිය ඇතිවීමක් නැතිවීමක් නැති කර රූපියත් රූපිය ඇතිවීමක් නැතිවීමක් බලන්න. එතකොට මේකෙදි අපි ඒ රූපය ගත්තු දුක නැති. එතකොට තණ්හාව එතන දකින්න කිව්වේ මාර්ගය මොන දෙක එකට තියෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. අපිට ලොකු ගැටලුවක් එනවා. එතකොට අපිට මේක ලොකු වෙනස්කම් කරන්න වෙනවා. නමුත් මේ මාර්ගය කියලා රූපයේ ස්කන්ධයන්ගේ උදේ බලන තැන කෙලස් තියෙනකමකින් බලන්න එපා. කෙලස් නැහැ. කෙලස් තියෙන පටිපදාන ස්කන්ධය කියලා ලෝකෙ සම්බන්ධන රූපය කියලා මේ පෙන්වන්නේ. අන්තිමට මේ රූපයේ ඇත්ත බව පරිණියේ වෙන්න වෙන්නේ. මෙතන රූපයේ ඇත්ත දකින්න දකින්න ලෝකයේ හම්බ වෙන රූපය තුල තමයි අපිට මේ රූපයේ පිළිහිඳ දැකලා ඒ මට්ටමේ කෙලස් තමයි ජීවෙන්න වෙලා තියෙන ටික ටික. ජීවිලා තියෙනවා. ඒ නිසායි මාර්ගය කියන එක හැම වෙලෙම උසන්නේ. කියන සතර ප්‍රතිපත්තහානය කියන එක තුල දැන් කායන වස්තනා කියන්නේ රූපේ ප්‍රතිසින්දයෙන්. වේදනා සංඥා මේවා ඉස්සන්නේ ඒක සතර සතිපත්තහානය වඩන්න ඉතර වෙලා. මාර්ගය වඩන්න ඉස්සෙල්ලා. දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා නැති කරන්න මඟ මේකයි කියලා දැකපු කෙනෙක් වෙන්න ඕනේ මේක කරන්න. ඉස්සෙල්ලා නිවන දැකපු කෙනෙක් වෙන්න ඕනේ නිවනට මඟ වඩන්න. එයා දුක දැක්කා දුකේ ඇතිවීම දැක්කා දුකේ නැති බව නූපදින බව දුක නූපදින කුමක් නිසා දැක්කා ඒ කාරණාව දුක නිරෝධය සාර්ථක කිරීම සඳහා මේ ටික මේ කරන්නේ ඒක කාරණාවක් එතකොට ඒ කාරණාව නිසා මේක කරන්න ඕනේ කියලා ඊගාව කරන බන්දේ දැන් මෙහෙම සිද්ධියක් තියෙනවා දැන් අපි බලන්නේ බැලුවේ අපිට තණ්හාව නිසා වර්තමාන දුක වර්තමාන දුක දුක හැටියට නොදැක නිසා දැන් තණ්හාව ඇති වෙනවා. දැන් තණ්හාව නැතිකොලොත් අනාගතයේ දුක නැති වෙනවා. ඒක තුන් කාලේ නැතිදලි නම් ආර්යසත්‍ය සමාන මේකේ වර්තමානයේ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අතීත තණ්හාව නිසා දැන් දුක ඇති වෙලා තියෙනවා. අද දුක නොදන්න නිසා තණ්හාව ඇති වෙනවා. අද සංහව නැති කළොත් අනාගතයේ දුක නැති කරන්න පුළුවන් කියන එක සාන්දෘෂ්ටිකයි කියලා මේ සාසනය කියන්නේ එපා. මෙලොවම විපාක දැක්ක හැකි සාසනය කියලා කියන්නේ එපා. මේ මේක සුවක්හතයි කියලා කියන්නේ එපා. කල් නොවේවා විපාක දෙනවා කියලා කියන්නේ එපා. මොකද අනාගත කාලේ මේක විපාක දෙන්නේ. එතකොට එහෙමනම් මෙහෙන්ද මේ ගැල්ල බලන්න කියලා මේ සාසනයට කියන්නේ එපා. ඇයි අද සංහව අද හේතුව නැති කරලා අනාගතයේ ඵලෙ ලැබෙන්නේ. ඉතින් සාසනයක් වෙනවා. ඊට පස්සේ කාරණාව තමයි අද වර්තමානයේට මේ ප්‍රතිපදාවකින් දුක්ඛ නිරෝධය සඳහා මේ සංහා නිරෝධය සඳහා. හරි මේ දුක පිළිසින්ද දුකද දුක නැති කරන්න පුළුවන් එකක් වෙන්නේ නැහැ. ඉන්නකන් ජරා මරණ ශෝක පරිද දුක් දුම්න සිඳින්න වෙනවා. ඒ දුක අවබෝධ කරලා තණ්හාවද නැති කරන්න පුළුවන්. එතකොට තණ්හාවගේ නැති බව නිවන වුණොත් නිවන කණිතුකයි නැති ප්‍රත්‍යය දෙනවා. තණ්හාව නැතිවීම නිසා අනාගතයේ හෝ දුක ලැබෙන්නේ නම් මේ දුක නිදුක් බව නිරෝධය ලැබෙන්නේ නම් මේක කාලික වෙලා නැහැ දහම. සාමිච්චක වෙලා නැහැ දහම. මේ ප්‍රශ්න දෙකෙන් එකකින්වත් අපිට පලා යන්න බැරි වෙනවා. තණ්හාව නැති කිරීම ප්‍රතිපදාව තියෙන තණ්හාව නැති කරනවා තණ්හාව නැති කිරීම නිවන උණු රාගක්ඛේ දේශක මොහක්ඛය නිබ්බාන උණොත් මේ නිවන සහේතුක එකක් වෙනවා. හරිද? සංකත එකක් වෙනවා. සත්‍යෙන් උපන්න එකක් වෙනවා නිවන. ඉතින් එහෙම නැතිනම් මේ නිසා අනාගතයට දුක ලැබෙන්නේ නම් මේක මෙලොවම විපාක දෙන සාන්දෘෂ්ටිකයි. විකිදන්නේම දුක් කෙලවර කරලා ඒ කියන්නේ අජරාමර නිවන මෙලොව ලබන්න බෑ. ජරා මරණ නැති නිවන මරණයෙන් පස්සේ ලැබෙනවා. ඉතින් එහෙම වුණොත් මේ ශාසනයේ යම් ශාසනවල වෙනසක් මම දකින්නේ නැහැ එහෙම වුණොත්. ඇයි? මෙතන ලෝකේ අනිත් ශාසනවලත් කියන ධර්මයේ ගාවට ගියම නිත්‍ය සදාකල අපි දන්නේ නැති වෙන්න පුළුවන්. දුක නැති වෙන්න පුළුවන්. අජරාමර සත්‍යකමත් වෙන්න පුළුවන්. මහා ප්‍රඥාවට ගියාම කියන්නේ. ඉතින් ඒ වගේම මෙතන පස්සේ නිවනට ගියාම දුක නැති වෙනවා. දෙකම එකයි. ඇයි දෙන්නම මේක ඉන්නකම් දුක් වෙන්නේ කියලා කියන කාරණාවක්. නමුත් වර්තමානයේකට මේක අපි කියලා බලන්න බුදුහාමුදුරු දේශනා කරපු ධහම බුදුහාමුදුරු දේශ වර්තමානයේකට කියලා බැලුවොත් මේ ධහම බුදුහාමුදුරු දේශනා කළේ දුක මේ දුක දුක ඇති මේ තණ්හාවට තණ්හාවට දුක නැති වෙනවා කියන්නේ. නමුත් අපි කළා තියෙන්නේ වර්තමානයේක දුක නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාව නැති වීමෙන් දුක නැති වෙනවා කියන එක. වර්තමානයේ අපි කර වර්තමානයේකට මේ දර්ශනය අපි ගත්ත තුන් කාලේ අතහැරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තණ්හාව නිසා දුක ඇති වෙනවා දුක නිසා තණ්හාව ඇති වෙනවා. දුක දැක්කොත් තණ්හාව නැති වෙනවා. ඒ නිසා තණ්හා නිරෝධයට ප්‍රතිපදාවක් අද අපිට තියෙන දුක් නිරෝධයට නොකියෙන්නේ. වර්තමානයේකට ආර්ය අෂ්ටාංග මාර්ගය තුන්වාදක නම් අපිට හම්බ වෙන්නේ මේ ශාසනයේ සාන්දෘෂ්ටික නෙවෙයි. මේ එක තැනකින්වත් මේ ප්‍රශ්න ලියන්න බැරි වෙනවා මෙහෙම ගත්තොත්. එතකොට ඇත්තටම ප්‍රශ්න ලොකු හිරවීමක් හිර වෙනවා. ඊට පස්සේ අජරාමර නිවන මෙලොවම ලබනවා දකින්නවා කියන කාරණාවකුත් නොකිය යුතුයි. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ හෝ සාමාන්‍ය ලෝකයාගේ අතර වෙනස තියෙන්නේ මතුවට මෙහා දුක ජරා මරණ දුකට යන්නේ නැත්නම් දැන් දුක් විඳින කෙන ඔක්කොම එකයි කියන්නේ. ඊගාව කරුණ අපි කතා කළා ජරා මරණ දුක රහතන් වහන්සේ විඳිනවා නම් ප්‍රශ්නයක් අපිට ලැබෙනවා. මේකයි තයිති පංච උපාදාන ස්කන්ධ රූපය. මේක විතරක් නෙමෙයි මේ ආධ්‍යාත්මික බාහිර මේ රූපෙත් ඇයි පංච උපාදාන ස්කන්ධ රූපෙත්. ඇයි මේ රූපේ මම කියලා මගේ කියන මගේ ආත්මය කියලා ගත්තොත් පංච උපාදාන ස්කන්ධ රූපේට මේකත් අයිති අයිති නම් මේක දිරන බවත් අපිට දුක වෙනවද ප්‍රශ්නයක් වෙනවා. කෙලස් නැතත් කියන්නකො පංච උපාදාන ස්කන්ධයේ තියෙන තැන ජරා මරණ තියෙනවා කියන්න වෙනවා. මොකද බුදුහාම දුක් ටික වෙනවද පහේ සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. දැන් අපි යෝකින් ඔය එකතම පෙන්වන ජාති ජරා මරණ ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ කියලා එකම දුක් ලිස්ට් එකේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පංච උපාදානස්කන්ධ ඔක්කොම දුක් ලිස්ට් එකේ කෙලට නොගැලපෙන විදිහට අපි හිතෙන් දේ නොලැබීමේ දුක අපියන් හා එක්වීමේ තියෙන දුක් රහතන් වහන්සේට නෑ නමුත් මේ ජරා මරණ දුක එදෙනවා කියලා අපි ගන්නවා එකම දුක් ලිස්ට් එකේ කොහෙවත් නෑ මේක බෙදන්න කරන පටිපාදස්කන්ධයේ දුක කිව්වොත් මේ ටික එතන අන්තර්ගතයි. නමුත් ඒකේ අපි මෙහෙම කොටසක් කළා ජරා මරණ විතරක් තියෙනවා කියන හොඳයි. ජරා මරණ කියන දුක අපිට ලැබෙනවද බලන්න කිලස් නැතු. ජරා මරණය කියන දුක කිලස් නැතු ලැබෙද්දී කියන දැන් මේ රූපය දිරුත් මේ රූපයේ දිරුවොත් මේ රූපය අපිට දුකක් වෙනවද කිලස් නැත්නම් මේ රූපය විරුව පංචපාදන ස්කන්ධ රූපයට අපි දැන් කෙලෙස් නැති බවක්ම කියන්නකො. පංචපාදන ස්කන්ධ රූපයට ඇති බාහිර රූපය. ආධ්‍යාත්මික බාහිර ඔක්කොම ඇති. හරි. කෙලෙස් නෑම. නමුත් මේ රූපේ දිරනවනේ. මේක කැඩෙනවනේ විතරවනේ. ඡේ වෙනවනේ. දැන් ඉන්නේ නම් දිරනකොට ඡේ වෙනකොට ඒ නිසා අපිට දුකෙන්නේ නැහැ. දුක එනවා නම් මේ කෙලෙස්කමක් නිසා මෙලොව මිසක කෙලස්කමක් නොතිබෙන තැනක් කියම වුණොත් මේ රූපේ දුවලු දෙන්නේ. එන්න විදියක් නැහැ. නේද? එතන නාමයන් නොවේ ඒක දැන් දැන් මේ පංච උපාදානස්කන්ධ රූපයට පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ බාහිර රූපය බෙදලා. ඔක්කොම පෙන්වනවනේ. පංච උපාදානස්කන්ධය තියෙන තැන ජරා මරණ තියෙනවා. ජරා මරණ දුක තියෙනවා. හොඳයි පංච උපාදානස්කන්ධය කියන කෙලස් නෑමයි කියන්නේ කොහොමද? හරකෙද නැති බව කියන ගන්නකො. නම් පංච උපාදානස්කන්ධ විදිහට ජරා මරණ තියෙනවනේ. ඒකකොට දැන් මේක දිරන බව අපිට ප්‍රශ්නයක් වෙනවා නේද? වෙන්න බෑ කියලා නැත්නම් ඒක වෙන්න බෑ. නේද? එතකොට මේක දිරන බව අපිට දුකක් වෙනවනේ දුකක් වෙන්නේ කෙලෙස් නිසාම නේද? නැත්නම් මේකට අපි නිකන් වැටෙන්න ඕනේ. ඒක ඊගාට මම කියන දේ අපි නිකමට කියන්න දැන් ගහක් තියෙනවා. ගහ ගහ ඔන්න දැන් හොඳට දැන් මේ මේ භාණ්ඩ හොඳට තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේක ටික දවසකින් ඇකිලිලා වෙනස් වෙනවා. දැන් මේක තමයි මේ රූපේ හැටි රූපේ ස්වභාවය අවබෝධ කළා නම් මේ රූපේ දැන් මෙහෙම තියෙන මේ රූපේ තව විදිහකට තිබුණොත් මේ රූපේ ඇතිලිලා දැන් ඒ තමයි රූපේ හැටි නමුත් මේක ඇතිලා කියන ක්‍රමයෙන්ද අපිට මේක හොඳට තිබ්බ කියන දෙයට සාපේක්ෂව හිතන. මේක මේ මනස රවමානීය වුණා මිසක මේක කෙලෙසේ වුණා මිසක. නැත්තම් දැන් මෙහෙම තියෙන එක ඇකුණා කියන ඒත් දුකේ. අප උනේ ජීවිතේ තෝ ඒත් දුකේ රූපේ ගන්න මම ඇතිලා කියලා මම දිගහැරලා කියලා ඒක ධර්මතාවය ඒක. ඒක මනින මනසක් නැතිනොනම් මනසට ඒ මනසට කියන්නේ මොකද කායගතික. රූපේ යම් බඳුද පිටේ බඳුද. පොන් මුත්තරිත් මහරහතන් වහන්සේ දේශනා කරන පොළොව බඳු පිටින් වාසය කරන ආපෝ බඳු පිටින් තේජෝ බඳු පිටින් වායෝ බඳු පිටින් වාසය කරනවා කියන්නේ එතකොට හැම වෙලාවෙම අපි ඉස්සෙල්ලා කියන මේ රූපය මෙහෙම තියෙනවා දැන් හොඳ මේක වෙනස් වෙනවා චෙක් ඇහිලා දැන් මේ රූපේ හැටි මේක මයින්ද කෙනෙක් නැතුවොත් ඒ තමයි වර්තමානේ දැන් මේ වර්තමාන මේක ජරාවක් වෙන්නේ මේ හොඳට ඒක මෙහෙම නොවිච්ච දෙයකට සාපේක්ෂව මේක දැන් විදීමක් වෙන්නේ ඒ මනින බවකට විසක මේක ජීවීම හෝ මරණය කියන එක වෙන්න වෙන්නේ එහෙම නැත්නම් ඒ ධර්මතාවයට ඒ ධර්මතාවයේ ධර්මතාවය කියන කරුණක් වෙන්නේ නැහැ එතකොට මෙන්න මේ වගේ කරුණු ඉදවතු දෙන්නම් කියලා දැන් රහතන් වහන්සේ පංචපාදන ස්කන්ධේ පරිහරණය කරන කියන සලායතන නිරෝධය නිවනයි කියන එක දාන්න මම පැහැදින්නේ රහතන් වහන්සේ දැන් චක්කු විඥානේ පහළ වෙනවා චක්කු විඥානේ පහළ වෙනවා නම් චක්විඥාන කාමවචර. පරිත්තයි. හරිද සාසවයි. රූපාවචර නෙමෙයි අරූපාවචර නෙමෙයි අපිරියා පන්න නෙමෙයි විපාකයි. රාතනෝන්ට විපාක දෙක පහළ වෙනවා. පහළ වෙනවා. රාතනෝන්ට රාතන මහන්සියට ක්‍රියාසිත අත විතර නෙමෙයි. ක්‍රියාසිත අත විතර නෙමෙයි. ක්‍රියාසිත විතරමයි විපංච විඥානේ එකක්වත් පහළ වෙන්නේ නැහැ. චක්කු විඥානේ චක්කු විඥානයේ කරන කෘත්‍යය එහෙම මේ මතයේ පිටකින් කරනවා. චක්කු විඥානය අපි ජවමත්නේ කරන පිට ඒ කියන්නේ මේ ක්‍රියාපිට අතම ජවමත්ත එකම විපාක පිටක්ව ලෝකෙ තුල කාම අවචරවත් රූප අවචරවත් අරූප අවචරවත් රහතන් වහන්සේ පහළ වෙන්නේ එහෙම වුණොත් මේ කාමයේ අත නොහැරියයි කිව්වට කමක් නැහැ විපාක විඳිනයි කියලා කිව්වට කමක් නැහැ සලායතන ඒ කියන්නේ ස්පර්ශ ආයතනයගේ නිදිමයි නොකියවට එහෙම සුදුසු වේදකට. චක්කු විඤ්ඤාණය එහෙම පරිහරණය කරනවා නම් මේ රහතන් වහන්සේට ඒ කියන්නේ විරස්තව මේ රූපේ විඳින්න පුළුවන්. අහේතුක වත් තමයි. අහේතුක සිත් තමයි. ක්‍රියාසිත අට විතරයි කාම භූමිය පරිහරණය කරන්න තියෙන්නේ වෙන කිසිම විදිහක් නැහැ. රූප භූමිය පරිහරණය කරන්න ක්‍රියාසිත පාස් කියනවා. අරුභූමිය පහ පරිහරණය කරන්න කියලා අපි සතුටක් තියෙනවා. මෙතන කියන කරුණ තමයි චක්කු විඥානයේ නූපදී මනෝ විඥානයේ නමේ රූපය කියන චක්කු විඥානයෙන් කරන කෘත්‍ය මෙබඳු සිටීම කරන්න පුළුවන් බව. ඉතින් මේක මෙව විපාක. මේ විපාකයේ එකම දෙයක්වත් විපංච විඥානය පහළ වෙනවා එහෙම කිව්වොත් රහතනහත. ආර්ථික ප්‍රශ්නය රහතනවා විතර නෙමෙයි අනාගාමිකලාට පාලනය තාම්පු විපංච විඥානය. ඒ වුණ මේ රූප භූමියේ නිදිල රූප රූප ධ්‍යාන ලැබු බුද්ධජනකෙට උගරගෙන මේ විපංච වෙනවා. එහෙම වුණොත් මේ ධ්‍යානෙ පිළිලා තියෙනවා. එයා කාම පරිහරණය කරන කෙනෙක් වෙනවා. කාම විපාකයක් නිදින කෙනෙක් වෙනවා. කාමාශ්‍රේ යුක්ත වෙනවා. සාසවා කියලා කියන්නේ ආශ්‍රවයන්ට හිත වූ නමුත් මෙතන තියෙන උපාදාන සහිතයි. මේ අනුශේෂිතයි. හ්ම් සාසවා කියන තැන ආශ්‍රව නෙමෙයි ආශ්‍රවන්ත හිතයි කියලා කර්මෙන් කියන්නේ එතන අනුසය රහිතයි කියන්නේ. ඔතන තමයි දෙන්නේ ඊයතලද බැලුව. බලන්දවන්තේ මේ චක්කු විඥානේ එහෙම රහතනාංග පහළ වෙනවද නැද කියන්නේ. කොහේ හරි තියෙන ධර්මතාවයක් බලන්න රහතන් වහන්සේ කාම්භූමි පරිහරණය කරනවා නම් කරන්නේ මේ ක්‍රියාසික අතෙන් මිසක මේක දවමට මේක. මේ අත මිසක මේක මුකුත් එහෙමනම් පෙළ වැරදි පංච විඥානය ගැන හොඳ කරුණු ටිකක් පෙන්වනවා දෙලේ. පරිත්තයි, සාසවයි, පරියාපන්නයි, සාමවචරයි, රූපවචර නෙමේ, අරූපවචර නෙමේ, අපරියාපන්න නෙවෙයි. මේ විදිහට සරණයි එතකොට මේ විදිහට මේ විදිහට මේ විදිහට පංච විඥානය ගැන තේමන පංච විඥානය කියන එක කෙලින්ම ඊට පස්සේ මේ පංච විඥානය මත් රූපාරූප භවයන් කෙරෙහි රැස්ණු මනෝවිඤ්ඤාණය කියන එක මතු නූපදීන තත්ත්වයකට පරිණතයට පත් කරන්නේ දර්ශනය. එහෙම වුණොත් මේ සලආයතන නිරෝධය නිවන. සලආයතන මොකද මේ ඇහැ ඇතිකල්හි ප්‍රශ්නයක් නැ චක්කු විඤ්ඤාණය තියෙනවා මේ කරුණ දෙක බොහොම සාධාරණයි. ඒ කියන්නේ ඇහැ තියෙනවා නම් රූපය තියෙනවා චක්කු විඤ්ඤාණය තියෙනවා ජරා මරණ තියෙනවා කිය යුතුමයි. ඈ රූපය ඇවිල ගන්නා ලද මොකෙන්ද? ජාතින් ජරාව, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේව, දුක්ඛ, දෝමනස, පායසයෙන් ඇවිල ගන්නවා. ඇහැ රූපය, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සා වේදනා මේ ටික ඔක්කොම ඇවිල ගන්නවා. මේ ටික තියෙනවා නම් ජරා මරණයන්ගේ විස්තය රහතන් වහන්සේ පන්ති පොළොස් සංජය පරිහරණය කරනවා කියන කාරණාව යෙදෙනවා. සුදුසුයි කියන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මේ දාර්ශනික සුවක්ෂිත බවක් එහෙම මන්නේ කාමයන්ගේ විතර වෙනවා කියන කරුණක් එහෙම ලැබෙන්නේ එතකොට අර අපි කතා කරේ එළිය දැඳලා ගාල ඇතුළේ ඉන්නවා කියන කාරණාවක් එහෙම ලැබෙන්නේ චක්කු විඥාන කියන ග්‍රහතනාකට පහළ වෙනවා කියන එක අපි කියන්නේ. හරි අපි ඔප්පු කරනවා. දැන් තියෙන්නේ මේකට තමයි. හරිද? මේ නමුත් මේ රූප බලනවා කියන කාරණාව චක්කු විඥානයේ කෘත්‍යම කරන්න පුළුවන් මනෝවිද්‍යාව. අපිට තේරෙන්නේ ගන්න මේ ඇහැ කාමාවතේ නෙමෙයි ඇහැ පරිදි කියන්නේ මේ ඇහැ තිබුණ බවනක මේ චක්කු විඥානේ මේ ඇහැ තිබුණ බවනක මේ චක්කු විඥානේ අපි රූපය අවබෝධ කරගන්න. මේක චක්කු මේ මේ ඇහි විරක්ත නොවි ඇහැ ඇතුළු නොකොට මේ රූපය බලන්න පුළුවන් දෙලින්ම මනෝවිද්‍යාව. මනෝවිද්‍යාවේ මනෝලෝක කරන්න පුළුවන්. එතකොට මේ මේ ඇහි ඇලිලා නැහැ. ඇස ඇතුළු කරගන්නේ නැහැ. ඇසට පැමිණෙන්නේ නැහැ. ඒක දැකගෙන කරන්නත් පුළුවන්. හරි සාමාජික කියන්නේ සාමාජික ඇහැ පරිණත කරන්න පුළුවන්. ඒක සාමාජික කියන්නේ ඇහි නැතුවත් කරන්න පුළුවන්. අපිටත් කරන්න. මනෝ විඥානයේ චක්කු විඥානය උපදින්නේ. චක්කු විඥානය උපදින්නේ. චක්කු විඥානය උපදින්නේ චක්කු ප්‍රසාදය ඇතුළු කරගෙන. ඒක තමයි. ඒකකට දැන් මනෝවිඤ්ඤාණයට එක්කපසාද එක්ක කරන්නේ දෙන්නේ උපදින්නේ. මේ මට්ටමේම සිද්ධකින් ගන්න අවශ්‍ය නැහැ නේද? නැත්නම් ආදම් මානසික පිළිගන්න කිසිමද? එහෙමද? ඒක උඩ බලනවා කියන දෘෂ්ටිය දේහ පරිහරණය කරනවා නම් දාසන් වාසී වනේ බුදු දහමක්. ඒක උපාදීන සාස්ත්‍රෝ ඇති. උපාදීනෝ සාස්ත්‍රෝ ඇහැක්මයි හැබැයි යමට කරන්න අනාස්ත්‍රෝ සිත්තතු සාස්ත්‍රෝ ධර්ම පරිහරණය කරනවා කියන එක වෙන්නේ. අනාත්ම වූ සිත්තිය ඇතුව සාත්‍ය වූ ධර්මයන් පරිණවන රූපය කවදාව අනාත්ම වෙන්නේ රූපය සාත්‍යවද අනාත්මවද දෙන්නේ නැතුයි වෙන්නේ නැහැ වෙන්නේ නැහැ එතකොට රූපයේ ඇසුරු කරනවා නම් අන්තිේ සහිතවමයි හරිද රූපේ සාත්‍යයි පාස්වමයිසේ සංකේ සහිතවම රූපේ පරිහරණය කරන්න බෑ කෙලෙස් නැති මත්යම ඉන්නවත් නැති හරිද ඒක අන්තයයි කියන තීරණයට දැකගත් හොඳ වේදකයක් කියන්න පුළුවන් නැත්නම් රූපේ සාස්ත්‍රමය අනුසේක තවත් රූපේ අසුර කරගෙන නම් හිතත් හට ගන්නවා නම් ඒ පංචායතනයේ පංචායතනයේ හරි දැන් මට අපි ක්‍රිකට් එකේ පෙරට දහම තමයි බලන්න තියෙන්නේ සිතේ කුතනකද තියෙන්නේ රහතන් වහන්සේට විපාක සිත් කාම කාමවචන රූපවචන අරූපවචන විපාක සිත් පහළ වෙනවා කියන එක පිටකින් මට කොතනද දැනෙන්නේ රහත් උනේ රූපේ නැති කරලාද අවිද්‍යාව නැති කරලා ඒ අවිද්‍යාව යම් මට්ටමක සංහව නැතිව ඒකට ඉස්සබද ඒක නිවිදින ධර්ම අවිද්‍යාව කියන එකේ නැති නැති වෙන ප්‍රශ්නාව ප්‍රඥාව සහිත සිත් තියෙනවා ප්‍රඥාව සහිත සිත් තියෙනවා දැන් කෙලෙස් සහිත පුද්ගලයාගේ ඉන්නේ ප්‍රඥාව සහිත වෙන්නේ මෝහය ඒ කෙලෙස් සහිත රහිත කෙනා ඉන්නේ ප්‍රඥාව වෙනවා උනේ මේ ඇහැ බලන්නේ කියලා කියනකොට මේ මේ ආයතන වලින් ඇහලා ඕක දැකන කියනකොට එහෙමනම් නොපිය යුතුයි අපදී අපන්න දුන්නේ ප්‍රාර්ථනා කියන එකේදී ගන්න යන සිද්ධිය ගන්න දැක්කේ මොකද්ද? ඒතර විලසක් නෑ නෑ වෙනසක් හොඳයි. එතන මෝහය තිබුණාට මෝහය මොකක්වත් ප්‍රශ්න නැහැ. නිවන කියලා අපිට හම්බ වෙන තැන වළඳපු නිවන කියන්නේ මොකද්ද කියලා ගන්නකො. මේ මේ මේ ප්‍රශ්නේ අපිට හම්බ වුණොත් විකල්ප අපිට නිවන කියන එක හම්බ වෙන්නේ නැති යෝමෝ. හරිද? ඒ කියන්නේ නිවන කියන එක දුකේ නිරෝධයයි කියලා දුකේ නූපදීම නිවනයි කියන එක පිළිගන්න වෙනවා. හරි. එතකොට සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු දැන පිළිගන්නවා. ජාති ජරා මරණ ශෝක පරිදේ පංච උපාදානස්කන්ධ කියනවා කියලා පිළිගන්නවා. කියනවා. එතකොට මේ නිවන මේ ජාති ජරා මරණ ශෝක පරිදේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛයන්ගේ නිරෝධය පැනෙන්නේ විචිදමීමයි කියලා පිළිගන්නවා. එහෙනම් අපිට පංච උපාදාන ස්කන්ධය යම් තැනක තියෙනවා නම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නක් තියෙනවා නම් තියෙනවනම් එතකොට නිවනට නෑ නිවන කිව්වේ මේ දුක නිරෝධය පංච උපාදානස්කන්ධ දුක්ඛයගේ නිරෝධය පංච උපාදානස්කන්ධ දුකේ නිරෝධය නිවන ජාති දුක ජරා දුක මරණ දුක ශෝක පරිදේ දුක් දුමනස් උපායාස කියලා මෙන්න මේ දේ කියෝ පිටිනවා පංච උපාදානස්කන්ධ දුක්ඛය පංච උපාදානස්කන්ධ යම් දැනග තිබුණ මේ දුක තියෙනවා එතකොට රහතන් වහන්සේ කියන තැන පංච උපාදානස්කන්ධය තිබුණොත් ජරා මරණ සෝකපදේ දුක් දුම්නස් කියනවා කියලා පිළිගන්නවද? පිළිගන්නවා. එතකොට ප්‍රියංගේ වෙන්නේ දුක අප්‍රියංග අයිතිමේ දුක් දුක් ලිස්ට් එකේ එකට තියෙන එකට කරලා කරන්නේ. ඔව් කරන්නේ. හරිද? එහෙමනම් දැන් මේ දුක මේ දුනාන මතු හෝනේ දුක තියෙන විදිහ හේතු. දැන් අපි කියමුකෝ පංච උපාදානස්කන්ධය පරිහරණය කරන රූප භවයක රූප භවයක ඒතර දැන් මේ මරණ රූපයක් නැති නිසා හැම රැලි වැටිලා ඒ දුක නැති වුණා මේ දුක කියන ඒ ප්‍රේම දැන් නැති නෑ ඒ හින්දා කියන්නේ නැහැ පංචපාදස්කන්ධ දුක නැහැ කියලා කියන්නේ හරිද මොන රාතනහන්සේ කියන තැන අප්‍රියන් ආයතනයේ දුක තියෙන හේතුව තියෙනවා ප්‍රියන්ගෙන් ගෙන්වීමේ දුකට තියෙන හේතුව දැන් දුක නැහැ කියන්නේ දුකට තියෙන හේතුව තියෙනවා ඒ පංචපාදස්කන්ධ කියන එක තියෙනවා කියන සිද්ධියක් කියනවනේ හරිද එතකොට ප්‍රියංගේ වෙන්වීමේ දුකට තියෙන හේතුව කියන එක වෙන කරුණක් කියන්න වෙනවා. ඊගොල්ලෝ දැන් බලන්න පංච උපාදානස්කන්ධේ රහතනවාගේ පරිහරණය කරනවා කියන තීරණය කොටින් සාපේක්ෂද කියන්නේ? මාර්ගයේ වඩන්න බෑ කෙලෙසහගත වුණොත් මේ දුක කියන එක කෙලෙසහගත බව කියන තිබුණොත් ඒ නිසා තීරණය ගන්න ඕන මේක මෙතන කෙලෙස් නෑ කියන්නේ. ඉතින් දැන් අපිට දුක සත්‍යයේ මාර්ග සත්‍ය වෙනවා හම්බුනන මාර්ගය වෙනවා හම්බුනන මාර්ගය කියලා තේකෙන ස්කන්ධයේ තියෙන්නේ මෙන්න නම් මොකද මොකද ප්‍රශ්නේ හරි ඒ කියන්නේ දැයි මෙතන රතනන්තලා අහතරින් මොකදන්නේ කියන කතාව. හරි එහෙම මේ ජනමක දුක නිවනක් දෙන්නේ. නිවන මේක නිවන නෙවෙයි ප්‍රශ්නේ. යා ඒකෙන් ඇයි නිවන දැකලා මාර්ගය නේද උත්තර හදාගන්නකෝ. සෝපන්දේද නිර්වාණය, අනිපන්දේද නිර්වාණය කියලා දෙකක් ඇයි එහෙම. ඒක නේද? ඒක නේද දුක් කියන්නේ. ඇයි නැත්තේ? පංච උපාදානස්කන්ධ දුක්ඛය නැති කරන නමුත් මේක ස්කන්ධ පරිහරණයක් තියෙනවා. මේ ස්කන්ධය මොකද්ද? අප්‍රියපාන. මේ ස්කන්ධ ටික මේ ලෝකයා කොහාටත් අයිති කරන මේ ස්කන්ධ ටික මේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයටයි කියන්නේ මේ ස්කන්ධ ටික සමුදය සත්‍යයටයි කියන්නේ මේ ස්කන්ධ ටික නිරෝධ සත්‍යයටයි කියන්නේ මේක මේ දුක්ඛ සත්‍යෙට මාදි කියලා කියන්නේ කොහොමද මේකට කියන්නේ අපරිහපන්න භූමිය කියලා. මේක පණවන්නේ අපරිහපන්න භූමිය ගැන විසිකරනවා. එහෙම නැත්නම් අපරිහපන්න භූමිය කියන එකෙන් තුන් භවයේ කිසිම ස්කන්ධයකට අයිතිවත්තාවයක් නෙමෙයි කියනවා. එහෙම දන්නොත් තියෙනවා. එහෙම දන්නොත් තියෙනවා. අපරිහපන්න භූමිය කියන්නේ මම කිව්වේ ගැටලුව ලියාගත්තේ නේද? මේ බන්ති බලන ක්‍රමයේ ගැටලුව ලිහින්නේ. අපරිහපන්න භූමිය කියන්නේ ඇත්තටම ස්කන්ධ පරිහරණයක් කරනවා. ස්කන්ධ කියන්නේ කියන්නේ දැන් ওই සමතීසි මහරහතන් වහන්සේ කෙනෙක්ගේ සමතීසි තත්වයයි ඔය ඔය කියන තැනේ වෙනසක්. මේ කියන තැනින්ද තමයි රහතන් වහන්සේලා වැඩ ඉඳින්නේ. නෑ මේ කයෙන් ගන්න අරමුණක් අපි ඔන්න මෙහෙම ගන්න. රූපය කාමාවචර කෙලෙස් යම් කිසි තැනක විපාකිකුත් නැත්නම් විපාකත් නිදුනා නම් කාමාවචර ඒ භූමියේ විපාක හොඳු කාම භූමියේ විපාක නිදුනා නම් කියන්නේ රූප භූමියේ විපාකෙත් මිදුණා නම් අරූප භූමියේ විපාක මිදුණා නම් මෙයා සමසිතී වෙනවා. ඒ කියන්නේ තිරුවන් පාන්න ඕන ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ කියලා කියනවා. ඒ හින්දා අපි යවන්න ඕනේ. මේ තුන් ලෝකෙම විපාක විඳින්නේ නැතුව අතහැරලා නමුත් ස්කන්ධ පරිහරණය කරන අනුපද පරිසිත පරිණාමයන් නොකරන. ඒ නිසා පණවන්න උනන් හිමයි. දැන් මෙතන මේව ධර්මතාවයක් තියෙනවා. යම් දවසක මේකට යම් ප්‍රත්‍යක් හේතුවක් තියෙන ඒක නැති වුණොත් ඒකමතාවියගෙන තේම අනුපදිශේෂයක් තියෙනවා. නමුත් සූපදිශේෂ කියන කාරණාව පනවන්න වුණා තුන් ලෝකේ තියෙන එකම කෙලෙස. මිනිසෙකුට තියෙන කෙලෙසයක් නෙවෙයි, දෙවියෙකුට තියෙන එකක් නෙවෙයි, බ්‍රහ්මෙකුට තියෙන එකක් නෙවෙයි. එක විපාකයකුත් නැහැ. එහෙමනම් කෙලිම අනුපද කන්නේ කොහොමද වෙන්නේ? දැන් මෙතන. එහෙම නොවෙන්න නම් මෙතන ජීවිතේ පවතින ධර්මතාවයක් පනවන්න. ඒ පරිදි අපරිණතන වෙනවා. මේ අපරිවපන භූමිය කියන එක පණවන්න උනේම මේ කාරණාවන්ට. එහෙම නැත්නම් අපරිවපන භූමිය කොන්න තුන් භූමියේ තියෙන ස්කන්ධ තුලම කෙලෙස් කියන අපභඤ්ඤණයට ලෝකෙට නොවන්නේ. එච්චරයි. ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් මේ අපි ආපහු මාර්ගය කියලා එකක් ගොන්නේ ආයෙත් මේ මේ මාර්ග සත්‍යය කියපු එකයි ඔක්කොම එකේ මේ තියෙන්නේ. අය මුකුත් එහෙම කතාවක් කියවන්නේ නැහැ. හිතස්ස කියලා කියනවා වෙනවා. කර්මෝ පිටකර කල්පනා විතරක් වැඩක් නෑ කර්මෝ පිටකර කල්පනා විතරක් වැඩක් නෑ නිවන ලැබෙන්නේ ඒක තමයි මාත් කතා කරන්නේ ඒකයි අපි නිවන කියන මොකද්ද දකින්නේ නිවන කියන එක මොකද්ද දකින්නේ අපිට මේ අපි නිවන කියන එක දකින්න වෙන මොකක්ද ඔක ප්‍රශ්නේ නිවන කියන්නේ කියන ප්‍රශ්නේ දෙහුණා නම් මේ මුකුත් ප්‍රශ්නයක් මොකද මොකද නිවන කියන එක ඒ කියන්නේ අපි දැනුනොදෙන මාර්ගයේදී නිවන කියන ධාරණාව අරමුණු වෙන නිසා අපි පහසු සංයෝගයක් ගත්තා ඒකට. දැන් නිවන අරමුණක් මේක නිවන අරමුණට මොනවද කරන්නේ? නෑ දැන් නිවන අරමුණ නොකරනම් අපිට කතාව කියන්නේ. දැන් අරමුණු කරන්නේ ඉවර කියන එක දැනගන්න පුළුවන් ඉස්සෙල්ලා මාර්ගය වඩන්න අරමුණු කරන්න ඕන දකින්න බෑ දැනගන්න එහෙම දැනගත්තදී අපිට මෙතෙක් කලායතන නිරෝධය කියන එක නිවනයි කියලා දැනගෙන ඉඳ ඒ කලායතන නිරෝධය සාර්ථක වෙන්න ධර්මය ඇතුළත් ඉන්න පුළුවන් කලායතන නිරෝධය නිවන ඉතින් මේක කලායතන නිරෝධය කියන එක කොහොමද ඉඳන්නේ කියන එක නෑ නෑ අපි ඕක අපේ කෙලෙස් එකට සාපේක්ෂව කියලා බලන හින්දා මේක තේින්නේ නැති කොහොමද මට ප්‍රශ්න හරිද හරි දැන් බන්තේ මට කරුණු කියන්න එහෙනම් මේක නොවෙන්න හේතු කිතු නෑ සාමාන්‍යයෙන් ඒ කියන කාරණාවක් නෑ මේ අලුත් අලුත් කියන කාරණාවක් නෑ දැන් ඔය අර වගේ සාමාන්‍යම තැන අපි දාගන්න මොකද සාමාන්‍ය තැන දැන් කය පරිහරණය කරන්නේ මේ කය පරිහරණය ගන්න චක්කු විඤ්ඤාණය ඇති වෙන්නේ ඒක මස්තකට දෙන්නේ චක්කු විඤ්ඤාණය ඇති වෙන බලන්නේ ඒක තමයි මට මේ දැන් මේ පුද්ගල භාවය තියෙනවා ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් චක්කු විඥානේ හටගන්නේ නැහැ කියනවා වගේ වචනයක් ගන්න සෑහෙන්නම දෙකක්. ඒක ගැටලු කියන්නේ ඉතින්දි ගැටලුනේ මුළු ලෝකෙම ප්‍රතිපක්ෂම ධර්මතාවය ගැටලු නේද? යම් ධර්මතාවයකින් අපි විග්‍රහ කරත් ඒකට චක්කු විඥානේ නොකිය කියන්නේ නොකියන්නේ කියන්නේ එක කාමාවචර විපංච විඥානය ආරයි කරනවා කියන එක අවශ්‍ය නෑ. තණ්හාව නිතරේ. අවංකම චක්කු විඥානේ අරවන රූපයෙන් ඇහෙන් රූප බලනවා. හා හා දුන්නේ තණ්හා රූපේ පරිණිය වුණාම යම් මට්ටමක යම් මට්ටමක ඒ කියන්නේ මේ මට්ටමේ කෙලෙස් සහගත අසුබ රූපයක් කවදාවත් කෙලෙස් නැතු පරිහරණය කරන්න බෑ. හරිද මේ රූපේ මේ තරම් ගඳ ගහන මේ තරම් අසුබ රූපයක් පරිහරණය කරන්න බෑ කෙලෙස් නැතු. නික්ලේශි මනසට. බැරි වෙලා කෙලෙස් නැහැ. එහෙනම් මේ නිදෙනවා මේ රූපේ. අවංකෝම හිමයි මොකද පිට ඉන්නවා කියන්නේ මේ අතහැරලා යනවා කියන එක නෙමෙයි අතහැරලා යනවා කියන එක විරත්තුන් මනසකින්මයි මේ රූපේ පරිහරණය මේ කයත් පරිහරණය කරන්නේ නැති මේ ඇහත් පරිහරණය කරන්නේ නැති ඒ රහතන්වන් ශ්‍රී කවුද ඒක මේ මේ ලෝකයේ පරිහරණය කරන ලෝකෙ විදිනා ලෝකයට එකතු නැතුව කියන්නේ ලෝකයේ තියෙන්නේ කෙනෙක් කියනවා නෙමෙයි ඒක මොනවා මෙතන මේ මේ පරිහරණය බලවම අපි කතා කරන්නේ. අවිඥානික බවක් තියෙන නිසාම අපි සත්‍ය පුද්ගල බව පනවන්නේ. අවිඥානික තිබුණු පමණකින් සත්‍ය බව පනවන්නේ. අපි පනවන්නේ එහෙම. ඉතින් දැන් අපි තණ්හාව හෝ අවිද්‍යාව නැති කෙනෙක් ගැන කතා කරලා අපි තණ්හාව කියන්නේ. යම් කිසි තැනක අවිඥානික බවක් තියෙනවා එතන ඇතිලා තියෙන දුක යම් කිසි තැනක වේදනාවක් ඇතිලා තියෙනවා එතන ඇතිලා තියෙන දුක රහතන් වහන්සේ නෙවෙයි කවුරුමවත් යම් වේදනාවක් ඇති වෙනවා අපි මේ බුද්ධත්වයෙන් කතා කරන රහතන් වහන්සේ කියන තරම වේදනාව නහරගන්න එක දුක ඒක කියන්නේ දුක ඒක නිසා ධර්මතාවය තියෙද්දි රහතන් වහන්සේගෙන් කියනවා නම් එහෙම වැඩක් නෑ මේක දුක නැතුව කියන්නේ මේක දුක තමයි මේ දුක දුක්ඛ සත්‍යයි කියන්නේ නැහැ බුදුහාමුදුරු ජාතික දුක්ඛ ජරාක දුක්ඛ ව්‍යාධි දුක්ඛ කියලා කියනකොට දුක්ඛ සත්‍යයට මේ දුක අයිති නෑ මේ දුක අයිති මාර්ග සත්‍යයට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් රූපී ඇතිකතු අවබෝධ කිරීම නිසාමයි මේ දුකෙන් මිදෙන්නේ. ඔය දැන් තමයි අපරියපන්න වචනය නෑ නෑ අපරියපන්න කතාවක් නෙමෙයි කියන්නේ. රූපී අනිත්‍යන බව දුක් බව නිරකෙන කැළෙන දින බව අනාත්මයි කියන බව මේක මේ ලෝකේ ධම්මත් කිය ධම්ම නියාමතාවය. මේ ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියපු කෙලෙසේ කියන එක ගන්නවා. ඉතින් මේ රූපේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නුවණට දැකලා නුවණින් හැපිලා මේ රූපයේ නිබඳ ස්වභාවයයි මේක මම මලි කිව්වොත් දුක එනවා නිබඳ දුක විඳින්න වෙනවා කියලා දැකලා මේ රූපයේ කෙරෙහි කලකිරීලා මම මලි කියන කම නොගත්තොත් එයා මිදින්නේ ඉදදීම ලෙඩවීම මහලුකම මරණය කියන මේ දුක මේ දුකයි දුක්ඛ සත්‍යයේ දෙක දෙකක් අපි හඳුනනවා. එතකොට මේ දුක දුක මිසක දුක්ඛ සත්‍යයයි එකක් නෙමෙයි. මේක දුක. මේ දුක දුක හැටියට බලන්න පුළුවන්කම නිසයි මේ දුකෙන් මිදෙන්න වෙන්නේ. නමුත් මේ දුක දුක හැටියට බලලා දුක්ඛ සත්‍යයෙන් මිදුණා. පංචපාදස්කන්ධ දුකෙන් මිදුණා. නමුත් මේ ජීවිතවලකට පිළිදෙනා, කායිකවලකට පිළිදෙනා විඳින්න දෙනවා. ඊට පස්සේ යම් දවසක මේ ස්කන්ධයන්ට ප්‍රත්‍යක් වෙනවා. හේතුවක් වෙනවා. ඒ ප්‍රත්‍ය දුක දුකෙන් ඒ හේතු ටිකට හේතු වෙනවා. අනුපද පරිජෝණය කියලා කියන්න වෙයි. ඇත්තටම මත්තේ තමයි ළඟට කරන්නේ. මත්තේ දුක ජාත බුදුහාමුදුරුවෝ කියනවා දුක් ටිකක්. මේ දුක නැති කරන්නයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියලා යම් දුකක් බුදුහාමුදුරුවෝ කියනවනම් මේ දුක නැති කරන්න පුළුවන් කියලා ඒ දුක චොදනා කරනවා. ඒ දුක නිරෝධ කරන්න පුළුවන්. ජරා. ඔව් මේ දුක් විශ්ේ කියවන මේ දුක නිරෝධ කරන්න පුළුවන් එකක් ගැනයි මෙතෙන්නේ. මේ දුක බලලා මේ දුකේ නිරෝධය ඒකට බුදුහාමුදුරු සින්දුව ලෝක ස්වභාවය අවබෝධ කරන ලෝක ජාතිය කියන්නේ පංච උපාදාන ස්කන්ධය ඉපදින. අනේ මේ මාවකදෙන් උට කියන්නේ. ඒක නෙවෙයි කොහොමද පංගා. මේක තමයි උතරිය ප්‍රශ්න. මේ කෙලෙසියගේ ඉපදීමම මේ දුක ඉපදීමම. උතනදී හොඳට තේරෙනවා පරිසම්පාදයේ විඥානය කියන්නේ ස්කන්ධයගේ පහළ මේ පුද්ගලයාගේ කෙලෙසයගේ පුද්ගලයාගේ ඉදීමක් වුණොත් එහාට තියෙන පුද්ගලයා කියන පහළ වුණොත් මේ කෙලින්ම කිව්වට කමන්නේ ආත්මයක් එහෙම ආව මේ ස්කන්ධ ටික තේරෙනවා මෙහෙම විඥානයේ නාම රූප නාම රූප සලයන් සලයන් පස්ස පස්සනේ සංවේදන ධර්මතාවයක් මේ මේක දුක තියෙන මේක ධර්මතාවයක් නමුත් මේ ස්කන්ධ ටිකත් මේක ඇතිවීම නැතිවීම නොදන්න කම නිසා තණ්හා මාන දිට්ඨිය පුද්ගල භාවයකට කියන මෙන්න જાතියි ඔන්න බුද්ධල භාවය ඉපදින පංච පදස්කන්ධ ඉපදින දැන් මේක ලෝකෙ දුකයි. දැන් මෙබඳු ලෝකයකට කියනවා බුදුරජාණන්ගේ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති කරන්න මේ දුක නැති කරන්න තණ්හාව නැති කරන්න බුද්ධල භාවය කියන දුක නැති කරන්න නම් තණ්හාව නැති කරන්න. ඒකට කියනවා මේ දෙකම දකින්න. මේ මේ දුක අනිත්‍ය දුක අනාත්ම බලලා තණ්හාව නැති කරන පංච පදස්කන්ධ දුක නැති වෙනවා. දැන් බුද්ධල භාවය නැතිනම් යම්බදු රූපේ ඉඳන් ජීවි. යම්බදු වේදනාව. කොහොමද මේ ස්කන්ධ පරිවර්තනය කරනවා? පංචපාදයන් ස්කන්ධ දුකෙන් මිදුණ දිවිගන්නේම මේ මේ මේකට යම් හේතුවක් ප්‍රත්‍යක් තිබුණා අතීතේ ඉඳලා. මේ හේතුවද මේ ප්‍රත්‍යයද නිරුද්ධින් අනුපත පරිණිරවාණය වෙනවා. එතකොට අපිට උතනදී ඊගාව ප්‍රශ්න තමයි මුළු ලෝකෙම ජාතිය කියන තැන දැකීමද. නමුත් බුදුහාමුදුරුවෝ මේකට කියන්නේ විඥානය කියලා. නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව. ඔන්න දැන් පෙන්නවා. ජාති ජාති සංජාති උක්කන්ති අභිනිබ්බති කන්දානම් පහසු භාවෝ ආයතනනම් ප්‍රතිලාභුල මෙතන දෙන නිස්කන්ධයන්ගේ පහළ වීම ආයතනය ලැබීම මේ ටික. අපි මේ ටික අනාගතයේ දකින්නේ කියන්නේ ලෝකෙදී මෙන්න මෙතනයි දැන් මේ ජීවිතයේ දුක උපදින තැන ස්කන්ධයන්ගේ උරුම වෙන බවක් ආයතනය ලැබෙන බවක් මේ පුද්ගලයා ස්කන්ධ ටික තියෙනවා කෙලස් ටික ඇති වෙලා පුද්ගලයාට ආයතන හිමි වෙන තැනක් ස්කන්ධය පහළ වෙන තැනක් දැන් මේ සම්පූර්ණ ස්කන්ධ ටික දුක උරුම වෙන හැටි දැන් ඉතින් ඔන්න පුද්ගල භාවය නිසා දැන් මේ දුක විඳින්නේ නැහැ කියන්නේ හොඳට. කියන්නේ දැන් කෙලෙසියක් ඇවිල්ලා දැන් පුද්ගල භාවය කියලා දැන් මේ දුක විඳින්නේ නැහැ කියන එක. ඊට පස්සේ මේ තණ්හාව නැති වුණොත් අපි මෙතනදී කියන පුද්ගලෙක් ස්කන්ධ ටික වේදනාවකින් දැනෙන මේ ඒ තණ්හා මාන වේදනාපච්ච තණ්හා උපාදාන කියන දෙස් ටික භව කියලා කියන්නේ උපපති භවයේ කර්ම භවයේ කියලා මේ තණ්හාමාන කියන කෙලෙස් ටික මේ කර්ම භවය මේ ස්කන්ධ ටික මේ ස්කන්ධ ටික උප්පත්ති භවය මේ දෙකම භවපච්චය ජාති මේ දෙකම එකට එකතු වුණාම මොන දැන් ඇතිවීම භවපච්චය ජාති උපදින දැන් උපන්න ලබති ජාරා මරණ ශෝක පරිවේ දුක්ඛ සොක්කම ඉති විඳින්ද වෙනවා එතකොට මේ ආයතන එකක් ගන්න මේ පරිසම්පාදනය වෙනවා චක්කුම් පරිචරුපිතේ උපවිචක්කුඤ්ඤාන චිත්තං සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඔන්න ස්කන්ධ ටික තියෙනවා. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ දුක දුක දෝමනස. ඉතින් මේ එක එක සිද්ධිය කියන බොහොම ලස්සනට මේක පෙන්නන ඊට පස්සේ මේ දකින්න ඒ අරමුණේ කෙලෙස් ඇතිවලා පුද්ගල භාවය ඇතිවලා පංච උපාදාන ස්කන්ධය හදාගන්න. පංච උපාදාන ස්කන්ධයගේ ඇති මේ ස්කන්ධ තිබුණා නම් පංච උපාදාන ස්කන්ධය වෙන්නේ නැහැ. කෙලෙස් එක දිවන පංචපාදයන් ස්කන්ධය වෙන්නේ නැහැ. දැන් මේ දෙක එකට එකතු වෙන තැන පෙන්නවා බව. මේ උපාදාන බව. උපාදාන පත්‍ය බව කියනකොට අතීත උපාදාන නිසා කර්ම බව ස්කන්ධ දෙක. වර්තමාන උපාදාන නිසා කෙලෙස් දැන් උපාද මේ දෙකම එකට එකතු වුණා. බව පත්‍ය ජා ඔන්න දැන් පුද්ගල භාව පුද්ගල විපදී. දැන් මේකෙන් දුක විඳින්න වෙනවා. ඉපදීම, ලැබීම, මහලු බව මරණය මේක නිදෙන්න බෑ. තෙරුව බුදුහාමුදුරනේ දුක නිදෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති ඉන්න බලය නැති වෙනවා. බලෙන් දැන් අපිට කර්ම වල නැති කරන්න බෑ. මේ උපත වල නැති කරන්න බෑ. කර්ම වල නැති කරන්න. මොකද දෙකම එකට එකතු වෙච්ච තැන නම් ජාතිය උනේ ජාතිය නැති කරන්න පුළුවන්. ඉපදීම නැති කරන්න ඕනේ. ඉපදීම නැති කරන්න පුළුවන් කර්ම කෙලස් නැතිකොළු. මොකද මේ දෙක එකට එකතු ඒකට ඒ බලය නැති කරන්න උපාදාන නැති කරන්න. උපාදාන නැති කරන්න තණ්හා නැති කරන්න. තණ්හා නැති කරන්න වේදනාව නැති කරන්න. ඒක මේ වගේ මෙන්න විදිහට නේද. ඊට පස්සේ මේ දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා මේ රූපය අවබෝධ කර කර හිතේ රූපය බලන්නේ නැතිනේ හේතු ටික තමයි කැපෙන්නේ. චක්කු විඥානයේ ඉදීම තියෙන හේතු ටික තමයි කැපෙන්නේ. මේ විදිහට මේ සම්පූර්ණම අපි જાතිය කියන දෙන මෙතන තියෙන සිද්ධිය ඉපදීමයි කියන දෙයින් ගත්තා. උපන්න මව් කුසක පහළ වීම જાතිය කියලා ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයේ ලැබීම කියලා ගත්තොත් මේ ප්‍රශ්නේ නෑ. ආයේ ප්‍රශ්න විදෙන්න පුළුවන් කමක් නැහැ මෙතන එතන දෙන්න පුළුවන් කමක් නැහැ දෙන්න පුළුවන් කමක් නැහැ වර්තමානයේ රාජස්මාංශයේ ආයතන හටගන්න ඉතින් මෙතනදී ප්‍රශ්නයක් එනවා මෙහෙම එකක් ඒ කියන්නේ නෑ නම් ඔය මෙතන පුද්ගලයේ පුද්ගේ ඉදීමක් එහෙම උගාරන මවකට ආයතනයේ පහළ වීම කියන එක එක අද දවසේදී රාජස්මාංශයේ යන ජරා මරණ වුණා නම් ආයතනයේ පහළ වීම කියන එක ජරා මරණ මෙහෙම වුණා නම් කිසිම ගැටලුවක් නැහැ කෙනෙකුට පුද්ගලවාද ඒක જાතියයි. හරිද? જાතිය ඇතුණම් ජරාව සිද්ධ වෙනවා. ඔව්. ඉතින් ආයතනයේ පහළ වීම රහතන් වහන්සේ කියන තැනදී සිද්ධ වෙන්නේ නැහැ කියන ඔප්පු කරන්න පුළුවන් නම් හරි. ඈ? මේ ආයතන පහළ වෙන්නේ නැහැ. එහෙමයි. ආයතනෙම නිරෝධය කියන එකයි මම කියන්නේ. හැබැයි මේ ලෝකේ පරිණත අපදේපන භූමියක් වෙන්නේ මේ එක කිසිම කලක තුන් භූමිය අනුව ගිය විපාකයක් මෙතනින් ලැබෙන්නේ නැහැ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය යනෝගියේ කිසිම කර්මයක්වත් විපාකයක්වත්. කර්ම හෝ විපාක කියන කාරණාව තියෙනවා නම් රහත් නොකියුයි. හරිද? කෙලෙස් නැතිව හරි. නිත්‍යේති මනසකාරි. කාම භූමියේ විපාකයක් මේකයින් හරි. එතන දැන් අපි අපි දකින්නේ දැන් මේකයි පුද්ගලයා කියලා. එතන හැම කිසි ටිකක් එහෙම නැහැ. එතකොට විඳිනවා නම් නොකිය යුතු රහස් කියන එක තමයි මගේ මම කියන්නේ. එහෙමනම් පණවන්න තිබුණා ඇයි රහතන් වහන්සේ කියartifactId නෙමෙයි. ඒ කියන්නේ නමුත් ඇත්තට විපාක සිද්ධිය ඇයි රහතන් වහන්සේට විපාක සිද්ධිය කියන එක කාමාවචර කුසල සිත්වල විපාක සිද්ධියට එන්නේ නැහැ. ක්‍රියා සිද්ධියට එනවා. ඉන් දෙපන්නේ විඥානේ එදෙනවා. හරි විපාක සිද්ධිය එදෙනවා. ඒක හරි ඒකට කොහෙද කොහෙද මේ දුකන් කියන්නේ ඒකවල තියෙන්නේ කොහෙද නැත්තේකද කියලා යන්නේ නේද හරි නෑ ඒක නැත්තේකද මට දෙන්නේ නැති කාම්බුගේ සිත් එක දිගන්නේ අපිට ඕනවත් නැහැ හරි සිත් එක දිගන්නේ තණ්හාව ඇති කරන්න ඕනකොට හරිද සතිපට්ඨාන සතිපට්ඨාන සූත්‍රය ගැන අවධානය යොමු කරන්න ඕනේ ඒකෙදී තණ්හා උපදින්නේ කොතනද තණ්හා නැති කරන්න ඕන කොහොමද කියන වාක්‍ය ටික කියනවා. හරි චක්කුන් ලෝකේ කියනකොට විචේත තණ්හා උපදිනවන උපදින. විචේත තණ්හා පරිවර්තන කරන්නේ. හරි. දැන් මොකද ඉතින් මොකද මාත් කියන්නේ? ඉතින් මොකද නැති වෙන්නේ අවංකෝ. ඒ තණ්හාවයි නැති වෙන්නේ. තණ්හාව විද්‍යාත්මහව තණ්හාව ප්‍රහිණුනාම ස්කන්ධයක උපදිනවා කියන පිළිගන්නේ නැද්ද? තණ්හාව ප්‍රහිණුනාම ඒ කියන්නේ දැන් මේ රූපේ යම් මට්ටමක පරිඳින උනොතම කාරණාව කියලා මෙතන තණ්හාව විසඳුණා නේද? බලන්න. ඒ කියන්නේ තණ්හාව උපදින්නේ මෙතනම නම් එතන තණ්හාවක් නැති වෙනවා නම් එහෙම තණ්හාවක් නැතිනවා නම් අපලක් නැති වෙනවා. හරි. එතකොට දැන් මේ භ්‍රමචර්යාව කියන්නේ තණ්හා නිරෝධය. තණ්හා නිරෝධය. ඒ කියන්නේ හරි කරගන්න. හරි. සම්මා දිට්ඨිය. දැන් තණ්හා නැතිව මොකක් නිසාද? මොන සාස්ත්‍රාත්. හරි. තණ්හා නැතිව මොකක් නිසාද? මේ දුක නොදන්න නිසා දුක බල බලා ඉන්නකොට තණ්හාව නැති වෙනවා. කවදාවත් අවසන් කරන්න හම්බෙන්නේ නැහැ සම්මජාලයක්. ඇයි? හැමදාම මේ දුක බල බල ඉඳලා නැත්නම් තරහ තියෙනවා. ඇයි? ඇයි? දුක පිළිබඳව අනාගමන පිටක. ඉතින් දුක පිළිබඳව නොදන්නා කමෙන් දැනවත් වෙනකොට දුක අනාම නැති වෙන. දරුවලා නේද නොදන්නා කමෙන් එහෙම වුණා. සංඝාව හැමදාම අනාගමන නිරේෂණ සංඝාව නැති කරන එක නම් මේක ප්‍රතිපදාවක්. තණ්හාව නැති කරලා ඔව් බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාව දුක නිසා තණ්හාව ඇති වෙච්ච එක. ඒක තණ්හාව නිසා දුක ඇති කියලා නෙමෙයි බුදුහාමුදුරු විස්තර කරන්නේ. මේ පනවල තියෙන්නේ. ඇයි වර්තමානයේ කියන අධිෂ්ඨාන කුමාරී චතුරාර්ය බුදුහාමුදුරු කියන්නේ දුකට හේතුව තණ්හාව මිසක දුක හේතු වහන තණ්හාව කියලා කියනවා. දුකට හේතුව තණ්හාව කියලා කියනවාද තණ්හාව දුකට හේතුව කියලා. යම් තැනක ආයතනය හටගන්නවා ගන්නවද සංහානතු දුක මේ දුකට හේතු නැතු දුකට හේතු නැතුව හටගන්නේ දැන් නමුත් මේකයි දැන් මට ප්‍රශ්නේ මේ ලෝකයේකනේ ලෝකේ කියන එක වම කියනවා විපාකයේ කියන එක දෙලෙසුන්ගේ මිදුලනේ විපාකයේ කියන එක තමයි දෙලෙස් කියනවා මම විපාකයේ කියන දේ දෙලෙස් කියනවා විපාකයේ කියන එක ඒව තමයි හරිය විපාකයේ කියන තැන කෙලෙස් එහෙම නැති වුණොත් මේ විපාකේ කාමයි මේ විපාකේ රූපයි මේ විපාකේ අරූපයි කියලා විපාකේ බෙදන්න බෑ විපාකේ නිබඳු මට්ටම් වෙනකොට යම් කිසි මේක සංකීර්ණ බවක් තියෙනවා හරිද මෙහෙම නැතිනම් මේ කොයි විපාක පිටත් එකක් ඒ කියන්නේ කාම භූමි විපාකය රූප භූමි විපාකය අරූප භූමි විපාකය කියන කාරණාවක් අවශ්‍ය නැහැ විපාකයේ දෙලෙසක් එහෙම නොයදුනානේ ඇයි මේ විපාකයේ තියෙන යම්කිසි සංකලේශී බවක් මතයි මේක වියම් මත්තම් බලන්නේ. මේ අපි කියමු විපාකයේ කියන දේ පිළිසිදු වුණා. ඒක රූපාවචර කිව්වොත්. සාමෝචර කිව්වොත්. අර්ථෝචර කිව්වොත් ඒක ප්‍රශ්න පිළිගන්න මාත් නෙවෙයි අපිට නම් නෑ කියන්නේ. එතකොට මේ පොඩ්ඩක්වත් කියලා කියන තැනක් නැත්තම් මේ කිසිම තැනක සංකීර්ත වෙලා නැත්තම් ඇහෙලිවත් තියෙනවා. ඒක තමයි නැති විපාකයක් එහෙම තියෙනවා නම් මේ විපාකේ කොයි එක මේක කාම් භූමියට රූප භූමියට අරූප භූමියට කියලා කනවන්ත බෑ මේ විපාකේ. මොකද කාය මට්ටම කෙලෙදෙන් ඉඳලා ඉන්නවා. එහෙමද අර කෙලෙද තියෙනවා. අතිකලේ කියන නැතුව මේ රූපේ පරිහරණය කරන්න. හරි එහෙම මේ කුණියට මෙච්චර මෙච්චර අසුබ මේ රූපේ පරිහරණය කරුවෙනවා. දැන් එහෙම කොහෙද මාර්ගය ප්‍රාණිකලා. සෑම තැනකම විපාකයකම කෙලෙස් සහිතයි නම් දැන් කොතනද පටන් ගන්නේ? ඒකම තමයි මම කිව්වේ මෙතනින් මාර්ගය බලන්නේ ප්‍රශ්නේ කියලා. හරි. හරිද? ඔය කියන විපාකවාදී ශක්තිය ඒ කියන්නේ පටන් ගන්න තැනවල මාර්ග ශක්තියකින් බන්තේ දැක්කොත් මාර්ගය බලන්න ඔය ප්‍රශ්නේ නෙමෙයි. මාර්ගය සහ මාර්ග ශක්තිය කියන දෙක. කොතනින් දැන් පටන් ගන්න එවැනි මාර්ගයක් ගොඩනගන්න තැනක් පටන් ගන්නකොට. මෙතනදී බන්තේ මෙහෙමයි කරුණක් මම කියන්නේ. මේක බන්තේ දකින්නේ මාර්ගය කියපු එක චතුරාර්ය සත්‍ය නැත්නම් රූපය කියන එක නුවණට අරමුණු නුවණින් දකින ධර්මතාවයක් විනා මේ කියන ස්කන්ධය ඉදිරිය කියලාද කියන්නේ මාර්ගය කියන තැන මේ රූපේ මේ රූපේ ඇතිවීම නැතිවීම මේක ප්‍රඥාවයි නුවණට අනුකූලව ප්‍රශ්නාව තමයි මේ නුවණ ප්‍රශ්නයක් නෑ. ඒකකොට එහෙම වුණා නම් මේක මොකද කියන කතාව කොයි ස්කන්ධ කතාවක්. ඒ වගේම ඇයි මොකටද ඇහැරීමේ කතාව. ඒ කියන්නේ ප්‍රඥාව ඒකද පරිධානය නෑ නේද? ප්‍රඥාව නොයෙකුදිච්ච හිතක අද ප්‍රඥාව දුනා නම් මෝහය නොයෙකුදුනා නම් ඒ මදි. ඉතින් ඒක ආයතන වලට කියලා ඉවරකට කරන උද්ලට කරන්නේ. ඒක ටාගට්.